ධර්මානුශාසනාව ගෞරවනීය දේශකයන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලි චන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්නුතනිකායි නන්දන සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව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 ගෝමා ගෝභීතතේව නන්දති උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදී සෝචති පුත්තේහි පුත්තිමා ගෝමා ගෝභීතතේව සෝචති උපදීහි නරස්ස සෝචනා නහි සෝ සෝචති යෝ නිරූපධීති සාදු සාදු සාදු බුද්ධිමත් වාසනාවන්ත සත්පුරුෂ ගුණබර කාරුණික පින්තුනි තුන් ලෝකාග්‍රෝ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සංයුත්ත නිකායේ මාර සංයුත්තේට අයිතිවන නන්දන කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙනයි අපි මේ වෙලාවේ ඔබ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ පවත්වන්නේ. බුදු පියාණන් වහන්සේ මේ අනුශාසනාව මායя ඇසුරු කරගෙන මායя වෙනුවෙන් මායя විසින් ඉදිරිපත් කරන්නට යෙදුන කාරණාවක් ප්‍රශ්නයක් මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ අනුශාසනාව සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ නන්දන කියන සූත්‍රය අනේපිඩු සිටුතුමාගේ ජේතවනාරාමය ඇසුරු කොට වැඩ ඉන්න අවස්ථාවකදී දේශනා කරනු ලබන්නේ. අපි ධර්මය තුළින් ධර්මානුශාසනාවක් තුළින් අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන දේ තමයි හිත උත්සාහවත් කරන එක. බුදුරජාණන් වහන්සේත් එහෙමයි තථාගතයන්න් වහන්සේ උදෑසන අවදි වෙලා උන්වහන්සේගේ ශරීර කෘත්‍ය නිමා කරලා උන්වහන්සේ බලනවා Taman වැඩ ඉන්න ගඳ කිලිය ළඟ ඉඳගෙන ලෝකයේ දෙස බලනවා අද කාටද මම පිහිට වෙන්නේ කියලා. ඒකට බණ පොතේ ධර්මයේ තියෙන වචනය මහා කරුණා සමාපත්තිය. ඒක පින්වත්තුන් අපි තව ටිකක් සරල විදිහට අපිට තේරෙන විදිහට දැන කියා ගන්නවා නම් තථාගතයන්න් වහන්සේ ලෝකයේ දිහා බලනවා ඒ බලන්නේ මම කරන අනුශාසනාව මම කරන පැහැදිලි කිරීම මම කියා දෙන කාරණාව වටහා ගන්න අවබෝධ කරගන්න ඥාන ශක්තිය පවතින අය ඉන්නවද කියලා බුදුහාමුදුරුවෝ බලනවා ඒ විතරක් නෙවෙයි බුදුවැසට ඒ කාරණාව දකිනකොට බුදුවැසින් ඒ කරුණ බලනකොට එදා දවස තුළ අපි කතා කරන අපේ අවසාන අරමුණ වන සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වන්නට පුළුවන් කුසල ශක්තිය තියෙන උදවිය බුදුවැසට අහු වෙනවා. සමහර උදවියව බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. සමහර උදවිය බුදුරජාණන් වහන්සේව සොයාගෙන එනවා. කෙසේ හෝ වේවා තමන් වැඩ ඉන්න ගඳකිලිය ළඟ ඉඳලා උන්වහන්සේ දින බුදුවැසට අහුවෙන මගඵල ලබන්න කුසල ශක්තිය තියෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන කියා දෙන කාරණාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන සෑම කෙනෙක්ටම අත්හරින්නේ නැතිව මහා කරුණාවෙන් පිහිට වුණා. ඒ අය තමා සෝවාන් ආදී මාර්ගඵලවලටපත් උනේ. හැබැයි පින්වත්තුනි සංසාර ජීවිතවල ගැලවෙන්නේ නැතුව හිර උන උදවිය බොහෝ පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේව දකින්න බුද්ධානුශාසනාවක් ශ්‍රවණය කරන්නට වරප්‍රසාදේ ඉඩකඩ ලබන්නට සසර කුසල ශක්තියක් නොතිබුණ අය හැලුණ අය අතෑරුණ අය මග ඇරුණ අය බොහෝ පිරිසක් ඉන්නවා සමහර විට මේ වෙලාවේ ධර්මානුශාසනාවට ඇහුම්කම් දෙන ධර්මානුශාසනාව સિદ્ધ කරන ඔබ අපි දෙපාර්ශවයම ඒ විදිහට මග ඇරුණ හැලුණ උදවිය වෙන්න පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් මේ ලැබපු මනස ජීවිතයේ තුල හොඳට පින්කුසල් කරන්න වහ වහාම භවයක අවසානික අරමුණට පත්වන්නට පුළුවන් තරම් හැම කෙනෙක්ම වෙහෙස මහන්සි වෙන්නට ඕන. අද අපි මේ අනුශාසනාව තුළින් මතු කරන කාරණාවත් ඒක. ධර්මානුශාසනාවක් කියලා කියන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා කියන්නේ මනස උත්සාහවත් කරන එක. අපේ හිත ගොඩක් වෙලාවට අපි උත්සාහවත් කරවන්නේ ලෞකික ජීවිතය තුළ එදිනදා ජීවිතය තුළ කාම ලෝකය තුළ තියෙන දේවල් ලබන්න ලබා ගන්න. ඒක සංසාර ජීවිතවල ඉඳලා හුරු පුරුදු කරගෙන එන විදිහ. දරුවෙකු මේ ලෝකයට බිහි වුණ අවස්ථාවේ ඉඳලාමත් හය හතර තේරෙන දරුවගේ ඉඳලා වැඩි හිටියා මහලු කෙනා දක්වාමත් හිත උත්සාහවත් කරවන්නේ ගොඩක් වෙලාවට බහුතරයක් දෙනා. නැති වුණ දේවල් ළඟා කරගන්න, ලබා ගන්න. අහිමි වුණ දේවල් ළඟා කරගන්න, ලබා ගන්න. සන්තකේ පවතින දේවල් ආරක්ෂා කරගන්න, රැකගන්න. නොලැබුණ දේවල් Taman සන්තක කරගන්න බැරි වුණ දේවල් ළඟා කරගන්න, ලබා ගන්න. එතකොට මිනිස්සු ජීවිතේ බහුතරයක් උදවිය වැඩිපුර වෙලාවක් උත්සාහවත් කරවන්නේ හිත මේ කියන ලෞකික කෙලෙස් සහිත වෙන කාම සම්පත්තීන් ලබා ගන්න. නමුත් ධර්මානුශාසනාවකින් බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාව නෙවෙයි. ධර්මානුශාසනාවක් ඊතා කරුණාවෙන් යුක්තව ශ්‍රාවකයන් වහන්සේ නමක් සිද්ධ කරන්නේ ඔබට මෙලව දියුණුව, පරලව දියුණුව වගේම අවසාන අරමුණටපත් වෙන්න මඟ කියා දෙන්න. එනිසා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන හැම කෙනෙක්ම කල්පනාවේ තියාගන්නට උවමනා දෙයක් තියෙනවා. අද ගොඩක් වෙලාවට ධර්මය ගොඩක් උදවිය භාවිතා කරන්නේ වාණිජමය පැත්තට. නමුත් දැන හෝ නොදැන හෝ පිරිස් එහෙම කළාට ධර්මය කියලා කියන්නේ ලෝකෝත්තර සුවය ළඟා කරගන්න ලබා ගන්න තියෙන එකම මඟ. වේදනාවටපත් තුන, තුවාල උන, පීඩාවටපත් තුන, කම්පාවටපත් තුන, ශෝකයටපත් තුන, මනස හිත නිවන්න තියෙන එකම ඖෂධය ධර්මය කියන ඖෂධය. ඒ නිසා ඔබ බණශාලාවට යන්නට ඕන, ඔබ ධර්මශාලාවට යන්නට ඕන, ඔබ ඔබට ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේ වටා රැස් වෙන්නට ඕන එක් වෙන්නට අවශ්‍ය කරන්නේ මට හිත උත්සාහවත් කරන අනුශාසනාවක් ඇසීමේ බලාපොරොත්තු හිත උත්සාහවත් කරනවා කියන්නේ මේ කාම සම්පත්තීන් එක්ක නිතර දෙවේලේ ගැටෙන කාම සම්පත්තීන් එක්ක නිතර දෙවේලේ පින්වත් වෙහෙස වෙන ඔබට අන්න ඒ කියන වෙහෙසීම ඒ කියන ගැටීම ඉක්මවා ලබන තත්වයක් මානසික සුවයක් ලබන්නටයි ධර්මානුශාසනාවක් අහන්නට ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙන්නේ. නමුත් අපි අද වෙනකොට දකිනවා ගොඩක් උදවියට මෙහි තියෙන වටිනාකම මේක රත්නයක් විදිහටනේ තෙරුවන් තුල තියෙන්නේ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. රත්න කියලා කියන්නේ pāli භාෂාවෙන් සිංහල භාෂාවට එනකොට මණික මාණික්ය. මාණික්යක් කියන්නේ වටිනාකමක් තියෙන දෙයක්. නමුත් මෙතනදී ධර්මය කියන මාණික්ය තුල තියෙන වටිනාකම අමිලයි. මිල කරන්න බෑ. පොළවෙන් හම්බ වෙන මණික් වලට මිලක් තියෙනවා. පොළවෙන් හම්බ වෙන මාණික්යන් වලට මිලක් නියම කරන්න පුළුවන්. නමුත් මේ ධර්මය කියන වටිනා මාණික්යට මිලක් නැහැ අමිලයි. එනිසා මේ මාණික්ය නැත්නම් මේ මණික වටිනාකමින් යුක්තයි. ඒක හැම කෙනෙකුටම ලබන්න අහන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ. එනිසා සෑම කෙනෙක්ම ධර්මශාලාවට රැස් වෙන්නට ඕන, බණශාලාවට රැස් වෙන්නට ඕන. දැන් මේ කටින පින්කම් සිද්ධ වෙන්නට මූලාරම්භය යෙදෙන මාස වස්තුන් මාසේ විහාරස්ථානවල බොහෝ විට වැඩිපුර ධර්මානුශාසනාවන් සිද්ධ වෙන කාලේ ඔබ ඊට කඩ හදා ගන්නට ඕන වෙලාව හදා ගන්නට ඕන ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට ධම්සභා මණ්ඩපයට රැස් වෙන්නට ඕන ඒ පුරුද්ද නැති කෙනෙකුට බුදු කෙනෙක්ගේ දවසවත් මතක තියාගන්න නිවනක් නම් දකින්න ඉඩ කඩ ලැබෙන්නේ නැහැ එනිසා අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නේ ධර්මශාලාවට රැස් වෙන්නට ඕන පරලොවට දෙයක් අරගෙන යන්න නිවෙන්න දෙයක් අහන්න නිවීම පිණිස දෙයක් අහන්න ගොඩක් වෙලාවට මිනිස්සු අද ධර්මශාලාවේ රැස් වෙන්නේ වාඩි වෙන්නේ අද වඩින හාමුදුරුවෝ නම් හොඳට hina යන ධර්මදේශනාවක් කරાવી. අද වඩින හාමුදුරුවෝ නම් අපේ ඉල ඇදෙන්න බණක් කියාවේ. සමහර විට එහෙම නොවුනොතින් ඔවුනෝන් වාඩි වෙලා කසකුසු ගාන්නේ මොනවද මේ කියන්නේ කාටද මේවා තේරෙන්නේ චතුරාර්ය සත්‍ය නම් මොකටද ත්‍රිලක්ෂණේ නම් මොකටද ඕවද බණ කියන්නේ සමහර වෙලාවට මිනිස්සු කතා කරන්නේ මිනිස්සු කසකුසු ගාන්නේ ඒ විදිහට කල්පනා කරලා හිතලා එකට ප්‍රධාන හේතුව සසර ජීවිත පුරාවට කන් දෙක හුරු කරේ ඕපදූප වල තමයි සසර ජීවිත පුරාවට කන් දෙක හුරු කරේ අනුන්ගේ ඇදක් කුදක් කතා කරන්නමයි සසර ජීවිත පුරාවට මේ කට හුරු කලේම සම්ප්‍රප්පලාපයක්, විසුනාවාචයක්, පරුසාවාචයක් කියන්නමයි. ධර්මයේ තමයි ඔබව නිවැරදි මගට ගන්නේ. කනට යහපත් දේ ශ්‍රවණය කරන්න කනට ධර්මය ශ්‍රවණය කරන්නට කියලා ඔබට කියා දෙන්නේ ධර්මය තුලින් වචනය තුලින් ධර්මයේ කතා කරන්න නිවැරදි කතා කරන්න යහපත් දේ කතා කරන්න කෙනෙකුට අහිතක් අනර්ථයක් සිද්ධ වෙන දේ කතා කරන්න එපා කියන එක ඔබට කියා දෙන්නේ ධර්මය තුලින් ඒක අවබෝධයක් නැති උදවිය ධර්මය තුලින් බලාපොරොත්තු වන්නේ ඉල ඇදෙන්න hina වෙන්න. නමුත් අපි පුද්ගලිකව විශ්වාස කරන දේ ඔබ ධම්සභා මණ්ඩපයට රැස් වෙනවා නම් ඒ විදිහ බලාපොරොත්තුවක් ඇතිව කරුණා කරලා ඒ යන ගමනේ තේරුමක් නැහැ. හේතුව තමයි ඔබට ඒ අරමුණ නම් ඒ බලාපොරොත්තුව නම් තියෙන්නේ. ඔබට ඉලෑ දෙන්න hina වෙන්න, ඔබට හොඳට hina වෙන්න, ඔබට කටේ හිරියරෙන්න hina වෙන්න ප්‍රදී සිල්වා මහත්මගේ චිත්‍රපටියක් දාගත්තා නම් ඔබට දවස පුරා hina වෙන්න පුළුවන්. බන්දු සමරසිංහ මහත්මයාගේ චිත්‍රපටියක් දාගත්තා නම් ඔබට දවස පුරා hina වෙන්නට පුළුවන්. නමුත් ධම්සභා මණ්ඩපයට යන්න ඕන ධර්මශාලාවට යන්නට ඕන කාගේවත් ඕපදූපයක් කතා කරන්න නෙවෙයි. ඔබ දන්නවා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අඩුම තරමේ කිවිසුමක්වත් පිට උනේ නැහැ කියලායි කියන්නේ ඉන්න පෙරස අතරත. එච්චරට සාවධානව ඇසුවා. එච්චරට සාවධානව කන් දෙක යොමු කළා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුසුතා ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබන්නට මේ ඇසීම උපකාර වෙනවා. එනිසා මේ කාල සීමාව තුළ ඔබට හොඳට පින් කුසල් වඩා ගන්න පින් කුසල් රැස් කර ගන්න පුළුවන් කාල සීමාවක්. අපි හැමෝගෙම එකම බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ බලාපොරොත්තුව සමහර කෙනෙක් වචනයට ප්‍රකාශ කරනවා සමහර කෙනෙක් හදවත ගැඹුරින් ඇත්තටම ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහවත් වෙනවා අපි කාගෙත් එකම බලාපොරොත්තුව ඒ තමයි නිවීම කියන දේ ශාස්ත්‍රොන් වහන්සේලාගේ අනුශාසනාවන් අතරත නිවීම පිළිබඳ අනුශාසනාවක් කරා නම් ඒ බුද්ධානුශාසනාව විතරයි නිවීම පිළිබඳ ඉන් එහා අපිට හම්බ වෙන්නේ නැහැ බුදු කෙනෙක් හැරුණකොට නිවීම පිළිබඳ අනුශාසනාවක් කරන්න කෙනෙක්. පින්වතුනි බුදුන් වහන්සේ ළඟට ආපු ගොඩක් අයත් නිවෙන්න බලාගෙන ආපු අය. බුදුන් වහන්සේ සන්තකේට බුදුහාමුදුරු ඉන්න දිහාවට පියමනපු බහුතරයක් දෙනා නිවෙන්න සංසාර ජීවිතවල හිත පුරුදු පුහුණු කළාය. ඒකයි මම කිව්වේ. අපි බණ බණානුශාසනාවක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නේ අන් දෙයකට නෙවෙයි නිවීම පිණිස හිත උත්සාහවත් කරගන්න. ගැඹුරින් අහන්නට ඕන, ගැඹුරින් ශ්‍රවණය කරන්නට ඕන, හිත ඇතුළතටම කාවද්ද ගන්නට ඕන අහන දේ ශ්‍රවණය කරන දේ. බුදුරජාණන් වහන්සේගේ දවස ජීවත් වෙනවා බමුණෙක් ඒ බමුණා භාරද්වාජ ගෝත්‍රයට අයිතිවන බමුණෙක්. මේ බමුණට දවසක් ඔහුට හිටිය ගවයෝ 14 දෙනෙක්. මේ ගවයෝ 14 දෙනාම බමුණට එකවර අහිමි වුණා ආගිය දිහාවක් හොයාගන්න බැරි වුණා. උදෑසන ලෝකයේ දකින බුදු පියාණන් වහන්සේ දකිනවා මේ භාරද්වාජ ගෝත්‍රයට අයිතිවන බමුණා අද බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භාරද්වාජ ගෝත්‍රයට අයිතිවන බමුණා ගවය ටික හොයාගෙන කැලෑවදිනවා කියලා. බමුණා යන මග ගසක් මුල භාග්‍යවතුන් වහන්සේ බොහොම නිවිහැනහිල්ල වැඩ ඉන්නවා. මේ බමුණ ගවයෝ 14 දෙනා හොයාගෙන කැලේ පීරගෙන යනවා. කැලේ පීරගෙන යනකොට බුදු පියාණන් වහන්සේව බමුණට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේව දකින ඕනම කෙනෙකුට දැනෙනවා තේරෙනවා උන්වහන්සේ මානසික බර නැති කෙනෙක් කියලා. හිත ඇතුලේ පුරවගත්ත හිත ඇතුලේ දරාගත්ත බරක් නැහැ කියන එක බාහිර කය තුලින් ඕනම කෙනෙකුට ප්‍රකට වෙනවා. මේ බමුණ බුදුරජාණන් වහන්සේව දුටුවට පස්සේ බමුණා තමන් ආපු කාරණාව අමතක කරලා බුදුරජාණන් වහන්සේ ළඟ ටිකක් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටදී බමුණ දුක කියනවා බුදුහාමුදුරන්ට. තමන්ගේ හිතේ තැවෙන, තමන්ගේ හිතේ කැකෑරෙන වේදනාව කියන්න කෙනෙක් නැහැ. වේදනාව කියන්න කෙනෙක් නැති වුණාට පස්සේ කියන්න කෙනෙක් ඉන්න ඕන ජීවිතේ. බමුණට තමන්ගේ ජීවිතේ වේදනාව කියන්න gedara බිරිඳ නැහැ. ඇය අහන්න සූදානම් නැහැ. ගෙදර දරුවෝ ඉන්නව නමුත් ඒ දරුවෝ තමන්ගේ වේදනාව දුක අහන්න පුළුවන් මට්ටමක අහන්න පුළුවන් පරිසරයක දරුවන්ගේ හිත පිහිටලා නැහැ. ඒ නිසා කම්පාවෙන් වේදනාවෙන් කැළේමෙදින් ආපු බමුණට බුදුහාමුදුර ලොකු අත්සසිල්ලක් වුණා. බුදුරජාණන් වහන්සේ දර පිට වාඩි වෙලා බමුණ බුදුහාමුදුරන්ට ඇහෙන්න දුක කියනවා. හවස පන්සලට ගියහම බෝධින් වහන්සේ වටේ පැන්කලේ අරගෙන යන කෙනා බෝධින් වහන්සේට තමන්ගේ දුක කියනවා. ප්‍රශ්න නැති මිනිස්සු බෝධිහාමට යන්නේ නැහැ. බෝධින් වහන්සේලා ළඟ පැන්කල වත් කරන සෑම කෙනෙක්ම බෝධියට දුක කියන මිනිස්සු. බෝධින් වහන්සේ වටා ආලෝක පූජාවන් දල්වන හැම කෙනෙක්ම හිතේ කැකෑරෙන වේදනාව කියන්න කෙනෙක් නැතිව බෝධින් වහන්සේ හොයාගෙන ආපු මිනිස්සු. බුදු පිළිම වහන්සේ ඉදිරිපිට මල් පහන් පූජා කළා වැඩිපුර වෙලාවක් බැඳගෙන ඇස්පියාගෙන ඉන්න අය තමන්ගේ වේදනාව දුක ජීවයක් නැති බුදු පියාණන් වහන්සේට කියන මිනිස්සු අද විතරක් නෙවෙයි ඉස්සරත් ඒ කාරණාව එහෙමයි සුජාතා සිටු දේවිය කිරිබත් පාත්‍රයක් අරගෙන ඇසතු බෝධිය ළඟට එන්නේ දුක කියන්නේ මොකද්ද දුක තමන්ට නොලැබීමේ දුක තමන්ට අවශ්‍ය තමන්ගේ ජීවිතයත් එක්ක උරුම විය යුතු වරප්‍රසාදයක් තියෙනවා. ඒ වරප්‍රසාදය නොලැබීමේ දුක මේ වෘක්ෂයට අවිල්ලා කියනවා. සුජාතා සිටු දේවිය. කිසා ගෝතමීය බුදුහාමුදුර හොයාගෙන ආවේ දුක කියන්නේ වෙන දෙයකට නෙවෙයි. මැරිච්ච මලකඩක් හර තියාගෙන ආවේ දුක කියන්නයි කිසා ගෝතමීය. භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ තමන්ගේ කෙත පාළු වුණා කියලා කසීබා රද්වාජ බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට වැඳ වැටිලා තමන්ගේ දුක කිව්වා. ඒ විතරක් නෙවෙයි. පටාචාරාව තමන්ගේ සමීපතම අය නැති වෙලා මිය ගිහිල්ලා එයාගේ ජීවිත අවසන් වුණාට පස්සේ ඒ දුක කියා ගන්න කෙනෙක් නැතිව ජේතවනාරාමයට අහම්බෙන් වගේ වියරුවෙන් උනත් ආවා. දුක කියන්න බුදුහාමුදුරන්ට. බාරද්වාජ බමුණා ඉදිරිපිට වාඩි වෙලා බුදුහාමුදුරන්ට දුක කියනවා. අදටත් එහෙමයි. ඔබ අපිව හත් දවසේ බණට ආරාධනා කරන්නේ අපිට ඔබේ දුක කියන්න. ඔබ පන්සලට ඇවිල්ලා අප සමග ගොඩක් වෙලාවට කතා කරන්නේ ඔබේ හිතේ කැකෑරෙන ප්‍රශ්න කියන්න දුක කියන්න. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. පස්කම්සුව අනුභව කරන පස්කම්සුව විඳින පංචකාම සම්පත්තියට ගැලිලා ඉන්න හැම සත්වයේගෙම හිත් තුළ පීඩාව තියෙනවා. පංචකාම සම්පත්තීන් එක්ක ජීවත් වෙන හැම කෙනෙක්ගේම හිත තුළ කම්පාව තියෙනවා. පංචකාම සම්පත්තීන් ඉක්මවා යන්නට බැරුව ඒ කෙමෙනට අහු උන ඒ උගලට අහු උන ඒ ඇමට අහු උන දුප්පත් පෝසත් ලොකු කුඩා සෑම කෙනෙක්ම දුකින් පැවෙනවා දුකින් පීඩාවටපත් වෙනවා බාරද්වාජ බමුණා බුදුහාමුදුරු ඉදිරිපිට වාඩි වුණා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ අඩවන් කරගෙන හිටපු දැස බුදුහාමුදුරු විවර කළා භාරද්වාජ බමුණ දිහා බැලුවා. වචනයක්වත් කතා කළේ නෑ. බමුණට කියන්නේ ඉඩ ඇරියා. බමුණක් බුදුහාමුදුරු දිහා බලාගෙන කියනවා. භාග්‍යවතුන් වහන්සේට නම් හරක් නැතුව ඇති, ගොන්නු නැතුව ඇති. මගේ ගොන්නු 14 දෙනාම නැති වෙලා ආගිය තනක් නැහැ. මම මේ උන්ව හොයාගෙන යන ගමන. ඔබ වහන්සේව දැක්කහම නම් පේනවා ඔබ වහන්සේට එහෙම බරක් නම් ඔය හිතේ තියෙනවා කියලා ඔබ වහන්සේගේ බාහිර ස්වરૂපයෙන් පේන්නේ නේ. බමුණ බුදුහාමුදුරන්ට කියනවා. මේ Tamange නැති වුණ වස්තුවක් හොයාගෙන යන ගමන ඒ හොයාගෙන යන්නේ හිතේ වේදනාවෙන් මොකද ඉන්දියානු සමාජයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අත්තිගෝ සමිතන් දනං ගවයා තමයි ඉහළම සම්පත ගවයා තමයි ඉහළම වටිනම සම්පත එනිසා මේ බමුණට 14ක් ඒ සම්පත තිබුණ සම්පත් 14ක් ගවයු 14ක් ඒ නැති වුණ සම්පත්තිය හොයාගෙන යන ගමන් බුදුහාමුදුරන්ට ඒ විදිහට කිව්වා ඊළඟට ඒ දුක ගැන බුදුහාමුදුරන්ට කියනකොට බමුණගේ හිතේ තවත් දුකක් මතුවෙනවා බුදුහාමුදුරන්ට කියන්න පන්සලට ආවත් එහෙමයි ස්වාමියා ගැන තියෙන ප්‍රශ්නය කතා කරලා කියලා ඉවර වෙනකොට අනේ තව ටිකක් තියෙනවා ඒකත් හාමුදුරුවන්ට කියලා නිදහස් වුණා නම් හොඳයි කියලා තමන්ගේ දරුවෙක් ගැනක් තියෙන වේදනාවක් දරුවෙක්ගේ තියෙන ප්‍රශ්නයක් කාරණේකුත් හාමුදුරුවොත් එක්කම කතා කරනවා. බමුණත් එහෙමයි. පළවෙනි වේදනාව පළවෙනි කම්පණය ගැන බුදුහාමුදුරන්ට කියලා හිත නිදහස් වෙනකොට හිතනවා දෙවෙනි කාරණේ ගැනත් බුදුහාමුදුරන්ට කිව්වනම් මගේ හිත ටිකක් නිදහස් කරගන්න පුළුවන් කියලා. දෙවෙනි කාරණාව බමුණක් කියනවා බුදුහාමුදුරන්ට භාග්‍යවතුන් වහන්සේට අස්වැන්න නැති වුණ අස්වැන්න පාළ වුණ අස්වැන්න නොලබා ඉන්න තලහේනක් බුදුහාමුදුරන්ට නම් නැතුව ඇති. නමුත් මට එහෙම තලහේනක් තියෙනවා. මම වගා කරාට අස්වැන්න ලැබුණේ නැහැ. මම වගා කළාට මට ඕන විදිහට අස්වැන්න කපා ගන්න, ගැට ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මගේ තලහේන පාළුයි, මගේ තලහේන විනාසයි, මගේ අස්වැද්දුම විනාසයි. ඒත් බුදුරජාණන් වහන්සේ දැක්කහම පේනවා බුදුරජාණන් වහන්සේට තලහේන විනාශ වෙලා අස්වැන්න විනාශ වුණා කියන වේදනාවක් බුදුහාමුදුරන්ගේ බාහිර ස්වરૂපයෙන් නම් පේන්නේ නැහැ කියලා. ඒකත් බුදුහාමුදුරන් ඉස්සල්මනේ අහගෙන ඉන්නවා. ඊළඟට මේ බමුණ කල්පනා කරනවා ඒකත් එක්කම තවත් හිත ඇතුලේ වේදනාවක් තියෙනවා ඒකත් කියලා දානවා. ඒ තමයි අර පැත්තෙන් Taman වගා කළ කලහේන පාළු නිසා gedara ධාන්‍ය ගබඩා කරන ධාන්‍යාගාරය හිස් වෙලා. ඒක මොකක්වත් දෙයක් නෑ. බමුණට ඇහෙනවා ධාන්‍යාගාරයේ ඇතුලේ මීයෝ දුවනවා. ගම්වලයට නම් මේ කියන වචනේ පැහැදිලි. එකට හේතුව ගොයම් කපලා ගොයම් වී ගෙට අරගන්න දවසට ඉස්සර ගෙවල් වල තිබුණා සෝල්දරේ කියලා. Tamange ගෙදර ඔය දැන් අද සිවිලිම කියලා ගහන්නේ. ඒ වගේ වෙනම කොටසක් තිබුණා වහලේට යටින් ඝන බව තියෙන ශක්තිමත් ලී දාලා ඒක ඒකට කියනවා අටුව කියලා. ඒ අටුවේ තමයි ධන දාන්නේ සියල්ල ගබඩා කරන රැස් කරන තැන. මේ බමුණටත් තිබුණා Tamange අස්වැන්න ගොඩ ගහලා අස්වැන්න රැස් කරන ධාන්‍යාගාරය. නමුත් බමුණට තේරෙනවා බමුණට දැනෙනවා මේ ධාන්‍යාගාරේ හැමතැනම මීයෝ කෑගග හදුවනවා. ඒ කියන්නේ ධාන්‍යාගාරෙ හිස් වෙලා බමුණ අස්සන්නෙන් හිස් වෙලා බමුණ වත්කමින් හිස් වෙලා බුදුහාමුදුරු ඉදිරිපිට බමුණ තමන්ගේ තුන්වෙනි දුකත් ප්‍රකාශ කරනවා. බුදු පියාණන් වහන්සේට නම් හිස්සුන ධාන්‍යාගාරයක් හිස්සුන අටුවක් බුදුහාමුදුරුවන්ට නම් නැතුව ඇති. ඒකයි බුදු පියාණන් වහන්සේ බාහිර ස්වરૂපයෙන් මේ තරම් නිවුණු ස්වභාවයකින් වැඩ ඉන්නවා ඇත්තේ. තුන්වෙනි දුකත් බුදුහාමුදුරුවෝ අහගෙන හිටියා. හතර වෙනුව බමුණ නැවතත් තවත් වේදනාවක් බුදුහාමුදුරුවන්ට කියනවා. ඒ වේදනාව තමයි බුදුරජාණන් වහන්සේට බමුණ කියනවා දූවරු හත් දෙනෙක් මට ඉන්නවා. ඒ හත් දෙනාම විවාහ කළා දුන්නා. හැබැයි විවාහ කළා දුන්න හත් දෙනාම එක්කෙනා දෙන්න මුණුබුරු මිනිබිරිව ඇතුව ආපහු මගේ ගෙදරටම ආවා විවාහය කැඩිලා විවාහය දෙකඩ වෙලා බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට බලාගෙන බමුණා කියනවා විවාහය දෙකඩ වුණ විවාහය කැඩුණ විවාහය නැති වුණ දූවරු හත් දෙනෙක් මුණුබුරු මිනිබිරියෝ බුදු පියාණන් වහන්සේට නම් නැතුව ඇති. ඒකයි මේ බාහිරින් මුන්නහන්සේගේ ස්වરૂපය මුන්නහන්සේගේ විදිහ මේ තරම් ප්‍රිය උපදවන්නේ. හතරවෙනි දුකත් බුදුහාමුදුරුවෝ අහගෙන හිටියා. පස්වෙනි දුකත් බමුණ කියනවා මම නිදා ගන්න තන ඇතිරිය. ඒක දැන් 6 මාසෙකින් 7 මාසෙකින් ඉවත් කළා නෑ. ඒකටවත් වෙලාවක් නෑ. ඒක නිදාගත්තාම මට සුවසේ නිදා ගන්නවත් පුළුවන් කමක් නෑ. නොයෙකුත් සත්තු බෝ වෙලා. ඒකේ වැතුරුන වෙලාවේ ඉඳලා තන ඇතිරිය වැතුරුන වෙලාවේ ඉඳලා මකුණෝ ආදී නොයෙකුත් සත්තු මගේ පිටට විදිනවා. මට සුවසේ නිින්දක් නෑ. අනේ බුදුරජාණන් වහන්සේට නම් ඒ වගේ පලිබෝධ සහිත උන ඒ වගේ දුක් සහිත උන තන ඇතිරියක් බුදු පියාණන් වහන්සේට නම් නැතුව ඇති. ඒ හින්දා තමයි උන්වහන්සේ මෙච්චර බාහිර ස්වરૂපයෙන් හරි සන්තෝෂයක් සතුටක් භුක්ති විඳිනවා ඇත්තේ. පස්වෙනි දුක ඒකත් බුදු පියාණන් වහන්සේට කිව්වා. හයවෙනි දුකත් බමුණා කියනවා. බුදු පියාණන් වහන්සේට නැතුව ඇති ඉර පායන වෙලාවට මගේ ළඟට ඇවිල්ලා විරූපී වෙච්ච එහෙම නැත්නම් දකින්න ඒතාන් ප්‍රියභාවයක් උපදවන්නේ නැතිව නැති කැරලි කැරලි හැදිච්ච කෙස් තීන බිරඳ බුදු පියාණන් වහන්සේට නැතුව ඇති. ඒ විතරක් නෙවෙයි. උදේ පාන්දර ඉර නැගීගෙන එනකොට මගේ ළඟට ඇවිල්ලා නැගිටිනවා මිනිස්සුયો නැගිටිනවා කිය කිය පයින් ඇනෑනමට නැගිටවන බිරිඳක් බුදු පියාණන් වහන්සේට නම් මට වගේ නැතුව ඇති. එනිසයි බුදුහාමුදුරන්ගේ බාහිර පෙනුම බාහිර ස්වરૂපය මේ තරම් ශාන්ත විදිහට ප්‍රකට වෙන්නේ. හත් වෙනුව අවසාන වේදනාව කියනවා. උදේ පාන්දරට ණය ඉල්ලගෙන උදේ පාන්දරට පොලිය ඉල්ලගෙන අහවල් ගාන අහවල් ප්‍රමාණය අහවල් මුදල මට දෙන්න තියෙනවා අහවල් ණය ප්‍රමාණය මට දෙන්න තියෙනවා කියලා ගේ වටේට රැස් වෙන ණයකාරයෝ බුදුහාමුදුරන්ට නම් නැතුව ඇති ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේගේ බාහිර ස්වરૂපය මේ තරම් ශාන්ත විලාසයක් ඇත්තේ කියලා. බමුණ තමන්ගේ හිතේ තිබිච්ච වේදනාව එක දිගට බුදු පියාණන් වහන්සේට කියාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ බමුණ මේ ටික කියලා ඉවරුණාට පස්සේ බුදුහාමුදුරෝ බමුණ දිහා බැලුවා. බලලා බුදුරජාණන් වහන්සේ ඊටාම කරුණාවෙන් බමුණට කියනවා ඔබ කියපු කාරණා ටික හරියි. පාළු වෙච්ච තල හේනක්, පාළු වෙච්ච හේනක් මට නෑ. මගේ ගවයෝ අත්තරලා දාලා ගිහිල්ලා උන්ව හොයන්න යන්න මට උවමනාවක් නෑ. මම මේ බරෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබට වගේ ධන දාන්න පුරවන්න, ගොඩ ගහන්න, රැස් කරන්න මට ධාන්‍යාගාරයක් මට අටුවක් නෑ. මම ඒ බරනොත් නිදහස් වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබට වගේ ස්වාමිවරු දාලා ගිය දූවරු හත් දෙනෙක් මට නෑ මුණුබුරු මිනිබිරියෝ එක්ක. මම වුන් පෝෂණය කරන්න අවශ්‍ය නැහැ. මම මේ බරණුත් නිදාස් වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබට වගේ කල්ලිකුත් තුන සැතපෙන්න සයනය කරන්න පුළුවන් කමක් නැති විවිධ ප්‍රාණීන් ගැවසීගත් තන ඇතිරියක් මට නෑ. මම ඒ බරණුත් නිදාස් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබට වගේ උදේ පාන්දර ළඟට ඇවිල්ලා පයින් ගහලා හැරවන කෝපයෙන් කෑ ගහන බිරිඳක් මට නෑ. මම ඒ බරණොත් නිදහස් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබට වගේ උදේ පාන්දර ගේ වට කරලා කෑ ගහන ණයකාරයෝ මට නෑ. මම ඒ බරෙනොත් නිදහස් වෙලා ඉන්නේ. මේ කාරණා ටික භාරද්වාජ බමුණට බුදු පියාණන් වහන්සේ කියා දෙනකොට බුදුහාමුදුරන්ගේ වචන තුලම තිබුණ භාරද්වාජ බමුණගේ හිත නිවන ස්වභාවයක්. ඒක අහනකොට, ඒක ශ්‍රවණය කරනකොට හිතේ නිවෙන ස්වභාවයක් ඇති වුණා. භාරද්වාජ බමුණ බුදුහාමුදුරන්ට මේ ටික අහගෙන ඉඳලා කිව්වා අබික්කන්තං භෝගෝතම අබික්කන්තං භෝගෝතම ඊතා මනවි ස්වාමීනි ඊතා මනවි ස්වාමීනි සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය භාග්‍යවතුන් වහන්සේ හරියට අනෙක් පැත්ත නවලා තියෙන දෙයක් අනෙක් පැත්ත හරවලා තියෙන දෙයක් උඩුකුරු කළා වගේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරෙය්‍ය බැහිලා තිබිච්ච දෙයක් නොපෙනී තිබිච්ච දෙයක් මම මෙච්චර දවසක් නොදැක්ක කාරණාවක් ඔබ වහන්සේ මට පැහැදිලිව විවර කළා කියා දුන්නා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය මුලස්සවා මග්ගන්නා චික්කෙය්‍ය මග දන්නේ නැති කෙනෙකුට යන මග දන්නේ නැති කෙනෙකුට මග නොමග නොදන්න කෙනෙකුට අනේ මෙන්න මේ මග යන්න කියලා හරියට පාර පෙන්නුවා වගේ මුලස්සවා මග්ගන්නා චික්කෙය්‍ය අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය අඳුරේ හිටපු කෙනෙක් කල්පනාවක් නැතිව හරි වැරද්ද තේරෙන්නේ නැතිව අඳුරේ අන්ධකාරේ හිටපු කෙනෙකුට ඔබ වහන්සේ පොල් තෙල් පහනක් දැල්වල ආලෝකය දීලා හාත්පස ඇතිදී දැක ගන්න සැලැස්සුවා වගේ බමුණා මේ වචන ටික බුදුහාමුදුරුවන්ට කියාගෙන කියාගෙන ගියා බමුණගේ හිතේ ලොකු සතුටක් ඇති වුණා බුදුහාමුදුරුව කියලා දීපු දේවල් බමුණගේ හිත නිවන්න සමත් වුණා මේ ටික ඔබේ ජීවිතවලට අරගත්තට වරදක් වෙන්නේ නැහැ අද දවසේ අපි කතා කරන සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ නන්දන සූත්‍ර දේශනාවේදී මාර්යා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන කාරණාව ඔබට වැඩිපුර පැහැදිලි කර දීම පිණිසයි අපි මේ කතාව මූලික කරගත්තේ. මාර්යා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියන්නේ නන්දති පුත්තේහි පුත්තිමා දරුවෝ ඉන්න අය, පුතුන් ඉන්න අය, දරු සම්පත් තියෙන අය, ඒ දරු සම්පත් නිසාවෙන් ඒ අය සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි ගෝමා ගෝබිත තේවනන්දති ඒ විදිහටම ගව සම්පත තියෙන අය ගවයන් නිසාවෙන් සතුටු වෙනවා උපදීහි නරස්ස නන්දන උපදි නැත්නම් පස්කම් සුවය එහෙම නැත්නම් කාම වස්තුන් නරස්ස නන්දන නිරන්තරයෙන්ම සතුට එළවනවා සැපය එළවනවා සැපය ගෙන දෙනවා නහිසෝ නන්දති යෝ නිරූපදී යම්කිසි කෙනෙකුට මේ කෙලෙස් වස්තු කාම වස්තු නැත්නම් ඔහුට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ මාර්යා බුදුහාමුදුරුවෝ ඉදිරිපිටට ඇවිල්ලා කියනවා. ඔබට පැහැදිලි දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසා සතුටු වෙනවා. ගවයෝ ඉන්න කෙනා නැත්නම් විවිධ ආකාරයේ තරාතරම් වල රැකියාවල් කරන අය ඒ රැකියාව නිසා සතුටු වෙනවා. මේ ගවයෝ ඉන්න කෙනා ගව සම්පත නිසාවෙන් සතුටු වෙනවා. මේ කියන පංචකාම සම්පත්තීන් පස්කම් සුවය මිනිස්සුන්ට සැප එළවනවා සතුටගෙන දෙනවා. යම් කෙනෙක්ට පස්කම් සුවය නැත්නම් ඔහු සැපයක් සුවයක් විඳින්නේ නැහැ කියලා මාර්යා බුදුහාමුදුරන්ට කියන්නේ මේ. බුදුන් වහන්සේ මේක නිශ්ශබ්දව අහගෙන හිටියා. අහගෙන ඉඳලා බුදු පියාණන් වහන්සේ මාරයට කියනවා සෝචති පුත්තේහි පුත්තිමා දරුවෝ ඉන්න අය දරුවෝ නිසා ශෝක කරනවා. කාරණේ ඇත්ත. වරදක් නෙවෙයි. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිත ගැන හිතුවොත් කල්පනා කළොත් එහෙම දරුවෝ නිසා ඔබ ශෝකයටපත් වෙනවා. මම ඒකෙන් කියන්නේ දරුවන්ගෙන් ඔබට සිද්ධ වෙන අකටයුතුකම් නිසාවෙන්ම නෙවෙයි. ඔබට ජීවිතේ යම්කිසි තැනක යම් අවස්ථාවක දරුවෝ නිසා ශෝකයටපත් වෙන්න වෙනවා. සමහර විට ඔබට කලියෙන් දරුවෝ ඔබව දාලා ගියොතින් එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. ඒ වගේම ඔබට දරුවන්ව දාලා යන්න වෙන අවස්ථාවාවතින් එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. දරුවෝ ඔබට විරුද්ධව වචන කතා කරනකොට එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. දරුවෝ ඔබට විරුද්ධව වැඩ කරනකොට එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. ඔබ ප්‍රාර්ථනා කරන ඔබ බලාපොරොත්තු වන ආකාරයට දරුවන්ගේ ජීවිත හැඩගැහෙන්නේ නැති වෙනකොට එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. මේක තව ටිකක් මෙහාට ඔබට ගන්න පුළුවන්. ඔබේ දරුවන්ගේ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ඔබේ දරුවා ඉහළින් සමත් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා. ඒකේ විදිහට වෙන්නේ නැහැ. ඒක නොවෙනකොට එතනදී දරුවෝ නිසා ඔබ ශෝකයටපත් වෙනවා. දරුවාගේ විවාහය ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. දරුවා තමන්ගේ හිතුමනාපට ඒ දේ කරගන්නවා. එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. දරුවට ලෙඩක් දුකක් හැදෙනවා. එතනදී ඔබට ශෝක වෙන්න වෙනවා. බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන කාරණාවයි වරදක් නෑ. බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන කාරණාව හරි. සෝචති පුත්තේහි පුත්තිමා දරුවෝ ඇත්තිය අය දරුවෝ නිසාම ශෝකයටපත් වෙනවා. ගෝමා ගෝබිත තේව සෝචති රැකියාව නිසා මෙතනදී ගන්න ගව සම්පත්තිය. නමුත් අද අපි කල්පනා කළොත් රැකියාව නිසා තමන් කරන දේ බේරගන්න විරුද්ධ පාර්ශවවල වලින් එන හැලහැප්පීම් වලින් වැළකෙන්න එය බේරගන්න කොච්චර මහන්සියක් වෙහසක් ගන්නට ඕනේද ඒක නිසා ශෝකයටපත් වෙනවා වේදනාවටපත් වෙනවා උපදීහි නරස්ස සෝචනා පංචකාම සම්පත්තිය පස්කම් සුවය නරයන්ට සත්වයන්ට කොයි වෙලාවකදීවත් සැප එළවන්නේ නැහැ. පස්කම් සුවය තුල පංචකාමයේ තුල තියෙන්නේ දුක. පංචකාමයේ තුල තියෙන්නේ වේදනාව. පංචකාමයේ තුල තියෙන්නේ කම්පාව. නහිසෝ සෝචති යෝ නිරූපදී. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට පංචකාමය පිළිබඳව බැඳීමක් ඇල්මක් නැත්නම් යම් කෙනෙක් පංචකාමයේත් එක්ක මොකක්ද පංචකාමය? ඇහැ ඔස්සේ අරමුණු කරගන්න දේවල්. ඇහැට බැඳිලා තියෙන දේ කොච්චරද? ඔබේ දරුවෝ, ගේ දොර, ස්වාමියා, යාන වාහන, අසල් වාසීන්, අම්මා තාත්තා මේ ඇහැට බැඳුන දේවල්, ඇහෙන් අරගත්ත දේවල්, හිතට අවශ්‍ය කරන දේවල් අරගන්න මේ කයේ ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඒකට කියනවා පංච ඉන්ද්‍රිය. ඇස කන, නාසය, දිව, ශරීරය. ඒ ඉන්ද්‍රයන් පහ ඔස්සේ හිතට අරමුණු ගන්නවා. ඒවට කියනවා පස්කම්, පංචකාම කියලා. ඇහැ ඔස්සේ ගන්නේ රූප. කන ඔස්සේ ගන්නේ ශබ්ද. බලන්න ඔබේ මවගේ කටහඬ, ඔබේ පියාගේ කටහඬ, ඔබේ දුවගේ, ඔබේ පුතාගේ කටහඬට මනස කොච්චර බැඳිලා තියෙනවද? එනිසා බුදුහාමුදුරුවෝ මෙතනදී දේශනා කරනවා ඊළඟට කයට දැනෙන ස්පර්ශය දරුවා වඩා ගන්නකොට දරුවා තුරුල් කර ගන්නකොට බිරිඳ ලං කර ගන්නකොට Taman ප්‍රේම කරන කෙනා ආදරය කරන කෙනා ලං කර ගන්නකොට කය ඒ ස්පර්ශයට කැමති වෙනවා කැමති වෙනවා කියලා කියන්නේ ඒ ස්පර්ශය පිළිබඳ ලෝභයක් ඇති වෙනවා කියන එක මේක තව බොහෝ පැතිවලට පැතර යනවා ඔබට කැමති ආකාරයකට මේක ගැන හිතන්න පුළුවන් ඔබ ඇහෙන් දැකලා ප්‍රිය උපදවාගෙන බැඳගෙන තියාගෙන තියෙන වස්තු මොනවද කල්පනා කරලා බලන්න. කණෙන් අහලා වැඳගෙන ප්‍රියෝපදවාගෙන මගේ කරගෙන තියෙන වස්තු මොනවද? දුවගේ කටහඬ, මුණුබුරාගේ කටහඬ, මිනිබිරියගේ කටහඬ, ගෙට ගොඩ වෙනකොට ඒක තියෙන්න ඕන. ඒ කටහඬ නැත්නම් ඒ කටහඬෙන් කතා කරන්නේ නැත්නම් ඔබ කලබල වෙනවා. ඔබ අහනවා. ඇයි? බැඳීමක දුරස්තභාවය ඔබට දරා ගන්න බැරි කම නිසා. කයට දැනෙන ස්පර්ශයත් එහෙමයි. දිවට දැනෙන රසයත් එහෙමයි. නාසයට දැනෙන ගඳ සුවඳත් එහෙමයි. මේවා තමයි පස්කම්සුව කියලා කියන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ නහිසෝ සෝචති යෝ නිරූපදී මේ කියන පස්කම්සුව එක්ක යම්කිසි කෙනෙක් බැඳිලා ඇලිලා නැත්නම් එයාගේ හිත দমনය වෙලා එයාගේ හිත නිවිලා මෙතනදී අපි අදහස් කරන්නේ මේ සම්මුති ලෝකේ අත්හැරලා දාලා මේ සම්මුති ලෝකයට පිටුපාලා යනවා කියන එක නෙවෙයි. මෙතනදී අපි අදහස් කරන්නේ යම් කෙනෙකුට සම්මුතියෙන් එහාට ඒ කියන්නේ මේ බාහිර ලෝකයේ තුල දැනට තමන් අල්ලගෙන තියෙන දේවල් දැනට තමන් මගේ කියලා දරාගෙන තියෙන දේවල් දැනට තමන් මගේ කියලා හිතාගෙන ඉන්න දේවල් හොඳට කල්පනා කරලා බලන්න සත්‍ය වශයෙන්ම මේ දේවල් තුල සුවයක් තියෙනවද කියලා අපි අර කලින් කතා කරන්නට යෙදුන දීතු සූත්‍රයේ බහුදීනි සූත්‍රයේ මූලික කරගත් ඒකයි බලන්න. ඔහුට තිබුණ වස්තු, ඔහු මුලින් ඒ වස්තුන් ලැබෙනකොට, ඒ සම්පත් ලැබෙනකොට ලැබෙන අවස්ථාවේදී සතුටු වුණා. නමුත් බලන්න ඒ සම්පත් ඔස්සේ ඔහුගේ හිතට ගෙනල්ලා දීලා තියෙන භාරද්වාජ බමුණට ගෙනල්ලා දීලා තියෙන පීඩාකාරී ස්වરૂපය අද ඔබ හිතන්න ඔබ මේ පීඩාකාරී ස්වරූපෙන් අපි හිතමු යම්කිසි ප්‍රමාණයක් යම්කිසි දෙනෙක් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා කියලා. දැන් ඔබ හොඳට බලන්න කල්පනා කරලා අපි මේ කතා කළ මේ නන්දන සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන කාරණාවත් බහුදීනී සූත්‍රය තුල ඒ බමුණගේ හිතට ගොඩ ගැහිලා තිබිච්ච ප්‍රශ්න කන්දරාවත් ඒහා සමානව ඔබේ ජීවිතවල ඔබට ඒ ප්‍රශ්න කන්දරාව ගොඩ ගැහිලා නැද්ද කියලා බලන්න. එනිසයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකය තුල සැනසීමක් ලබනවා නම් ලබන්න තියෙන එකම මඟ අතින් අතහැරීම නොව හිතින් අතහැරීම මිනිස්සු අතින් අතහැරපු ගොඩක් දේවල් එක්ක හිතින් බැඳිලා නේද ඔබේ දුවව විවාහ කරලා දෙනවා ඔබේ පුතාව විවාහ කරලා දෙනවා පුතාව අතින් අත්තරියට හිතින් බැඳිලා හින්දා නේද නැන්දම්මලා ලේලිලා රණ්ඩු සරුවල් වෙන්නේ අතින් අත්තරින හැමදේම මිනිස්සු හිතින් අත්තරින්නේ නැහැ. නමුත් අපේ දර්ශනය තුල අපේ ධර්මය තුල අපේ ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කරන්නේ අතින් අත්තරීමක් නෙවෙයි. අතින් පරිහරණය කරන්න පුළුවන්. හිතින් අත්හැරීමක් පිළිබඳවයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ නිසා තමයි ഘോഷිතාරාමයේ තුල ජීවත් වුණා වැඩ හිටියා බුදුහාමුදුරෝ. කහවණු නව කෝටියක් වියදම් කළ හදපු පූර්වාරාමයේ තුල බුදුහාමුදුරෝ වැඩ හිටියා. පූර්වාරාමයේ පිළිගත්තා. බිම්බිසාර රජතුමා හදලා දීපු වේළුවනාරාමයේ පූජා කළ වේණුවරාරාමයේ පිළිගත්තා. අනේ පිටු සිටුමාගේ ජේතවනාරාමයේ පිළිගත්තා. බුදුහාමුදුරුව වැඩ හිටියා. හැබැයි ඒ හැම තැන හැම තැනකදීම තථාගත යානන් වහන්සේ සිතින් අත්හැරලා හිටියා. එනිසා ගෝසිතාරාමයේ අත්තරලා 6 මාසයක් වනගත වෙලා පාර්ලෙය වනය තුල බුදුහාමුදුරු ජීවත් වෙනවා. එයි අතින් අත්හරින දේවල් වගේ නෙවෙයි හිතින් අත්හරින දේවල්. ඒ නිසා ඔබේ ජීවිතවලට ලං වෙන්නට ඕන. ධර්මය කියලා කියන්නේ ඒක. ඔබේ ජීවිතවල ඔබේ මනස උත්සාහවත් කරවන්නට ඕන. පුළුවන් තරම් මේ පංචකාම සම්පත් නැත්නම් මේ පංචකාමයන් මේ පස්කම් හිතින් පුළුවන් තරම් අත්හරින්න. දරුවගේ ශබ්දයට බැඳිලා තියෙන බාහිර පරිසරයේ ශබ්ද වලට බැඳිලා තියෙන ඇලීම අත්හරින්න. ඇස් දෙකෙන් ඒ අයගේ රූප දැක දැක බලබලා බලබලා සතුටු වෙන්නට ප්‍රියෝපදවන හිත එයින් ගලව ගන්න. ධර්මය කියන්නේ ඒක. නිවෙන්නට මඟ කියලා කියනවා කියන්නේ ඒක. පින්තුනි ඒ නිසාවෙන් අපි මේ අනුශාසනාවන් සිද්ධ කරන ඔබේ හිත උත්සාහවත් කරවන්න. යම්කිසි කෙනෙක් කුඩා හෝ වෙලාවක් ස්වල්ප හෝ වෙලාවක් හිත ගැඹුරින් මේ ටික කල්පනා කරනවද මෙනෙහි කරනවද ඔබට පෙර නොවූ විරු පෙර ඔබට නොදැනුණ අවබෝධයකට හිතපත් කරගන්න පුළුවන්කම තියෙනවා ඒක මහා පරිමාණයෙන් කරන්න බැරි වුණත් දශමකින් හරි ඔබට යම් කිසි දෙයක් වැටහෙවි දසමකින් හරි ඔබට යම් කිසි දෙයක් අවබෝධ වේවි. අන්න ඒ දෙයට අපි කියනවා සුණාත ධාරේත චරාත කියලා. මේ පළවෙනි කාරණාව සුණාත ධාරේත සහ චරාත කියන කාරණා දෙක එකට යන දෙකක්. අපි මේ කතා කරන කරුණු කාරණා ඔස්සේ ඔබේ හිත මෙහෙයවන්න. ඔබ බලන්න මේ කතා කළ කරුණු කාරණා වලින් එකම අත්දැකීමක්වත් මේ වෙනකොට ඔබ ලබලා නැද්ද කියලා. ඔබ කල්පනා කරනකොට ඔබට දැනේවි මම 6 4 තේරෙන වයසේ ඉඳලා මේ බහුදීනි සූත්‍රය තුල ඒ බමුණ ලැබපු අත්දැකීම් ටික මගේ ජීවිතවලත් අපි අපේ ජීවිතවලත් අඩු වැඩි වශයෙන් ලබලා තියෙනව නෑ කියලා තර්ක කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. මාර්යා බුදු පියාණන් වහන්සේට කියන්නේ දරුවන් නිසා වෙන් අම්මලා තාත්තලා සතුටු වෙනවා කියලා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නෑ. ඒ සම්පත්තියේ ඒ වස්තුන් කෙනෙක් ඔබට වේදනාවට බර කරනවා කියලා. ඔබට තේරුම් ගන්න පුළුවන් හිතන්න පුළුවන් යම් කිසි විදිහකින් අල්පෙති අල්පෙනිති තුඩක තරම්වත් වේදනාවක් ඔබ දරුවන් විසින් නොවින්දා කියලා කියන්න බෑ. මේ ජීවිතය තුළ තවමත් විඳිනවා. මහා වේදනාව ඇති වෙන තැනක් තියෙනවා. ඒ අත්තරලා දාලා යන්න වෙන වෙලාව. අපේ වචනෙන් කියනවා නම් මරණයටපත් වෙන වෙලාව. දරුවන් එක්ක බැඳිලා ඉන්න කිසිම අම්මා කෙනෙකුට දරුවෝ දාලා යන්න බෑ. හිතින් බැඳිලා ඉන්න අයට දාලා යන්න බෑ. දරුවන් එක්ක බැඳලා ඉන්න තාත්තා කෙනෙක් හිතින් බැඳලා නම් දාලා යන්න බෑ. එතනදි වේදනාවටපත් වෙනවා. ඒ අය දිහා බලබල ඒ අයගේ අල්ල අල්ල ළඟට අරගෙන පපුවට තුරුල් කරගෙන ඒ ප්‍රකාශ කරන්නේ මොකද්ද? හිතින් බැඳලා තියෙන ප්‍රමාණය. එනිසා අපේ අනුශාසනාව බුදුන් වහන්සේගේ අනුශාසනාව බුද්ධ දේශනාව අතින් අත්හරින්නට නොව හිතින් අත්හැරීමේ මාර්ගයයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසාවෙන් අද දවසේ සංයුත්ත නිකායේ මාර සංයුත්තය මූලික කරගෙන නන්දන සූත්‍රය අසුර කරගෙනයි අපි මේ ධර්මානුශාසනාව સિદ્ધ කරන්නට යෙදුනේ. ඔබ හැම දිනාටම තමන්ගේ ජීවිත තුළ එකතු කරගෙන තියෙන හිතින් බඳගෙන තියෙන සෑම සියලු දෙයක්ම දසමෙන් දසමය හෝ අත්හරින්නට මානසික විවේකයේ මානසික සුවය ලබන්නට ඔබට මේ කෙටි අනුශාසනාව ආශිර්වාදයක් ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ අපි රැස් කරගත්තා වූ සියලු පින් කුසල් සියලු දෙවියන්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා පුණ්‍ය ආනුමෝදනා වන සිළුම දෙවියෝ බැහැම සිළු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරත්වා සිළු දෙවියන්ට නිවන් සම්පත් වෙනස මේ සියලු පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවස් දායකත්වයේ බාරගෙන කටයුතු කරන හැම දෙනා නමින් මේ පරලව ගියා වූ සිළු දෙනාටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ සිළු දෙනා නමින් මේ පරලව ගියා වූ ඥාතිවරුන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ අත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් දෙවියන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ඔබටත් ධර්මානුශාසනාව සිද්ධ කළා වූ මටත් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවේසන සේවදාල තුන්තරා බෝධීන් ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකටපත් වෙන්න මේ සියලු පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මානුශාසනාව පෙරතුව ගෞරවනීය දේශකයන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැදිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ. ඒකත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපි සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සිල් දිනාටම දිරුවන් සරණයි